ඝාතනයේ හෝ වැඩසටහන් ශිල්පීන් කරන කතාබහ වාතලයේ පාවී ගොස් මැකියනවා. ඔවුන්ගේ නම්ගම් එය රිම්ම වාතලයේ මැකියනවා. හැබැයි විසල් මෙහෙවරක් කළ ඇතැම් පුද්ගලයින්ගේ නම්ගම් වාතලයේ මැකී නොගොස් මිනිස් සිස්සතන් තුල සදා රැඳී පවතිනවා. එවැනි පුද්ගලයන් රාශියක් මේ ගුවන්විදුලි මැදිරියෙන් බිහිවී තිබෙනවා. ඔවුන් අතර අමතක නොවන අද වැඩිහිටියන් බවට පත්ව සිටින මීට අවුරුදු 20කට 30කට පෙර මේ මැදිරිවල හිටපු ළමා ශිල්පීන් අද වැඩිහිටියන් හැටියට ඔහුගේ නම මුමුණනවා සිහිපත් කරනවා ඔහුගේ නිර්මාණ රස විඳිනවා එවැනි දුර්ලභ ගණයේ මේ ගුවන්විදුලියෙන් බිහි වූ විශිෂ්ටයෙකු සිහිපත් කරන්න අපි කල්පනා කරා අද ජනරන්ජනගේ තුලින්. ඔහු බොහෝ දෙනෙකු හැඳින්වුවේ නිශ්ශබ්ද විලියම් කියලා. මොකද ඔහු ඊටාම නිහඬ බොහොම අඩුවෙන් කතා කරපු වැඩියෙන් වැඩ කරපු කෙනෙක්. ඒ නිසා තමයි ඔහු නිහඬව හිටියත් ඔහු ගැන අපි මෙසේ හඬවදි කරන්නේ. ඔහු අන් කවරෙකුවත් නෙවෙයි ගුවන්විදුලි ළමා පිටියට ඇවිල්ලා ළමයෙක් වගේම කුඩා සිරුරකින් දශක ගණනාවක් සේවය කළා ගුවන්විදුලි ශිල්පියෙකු බවට පත් වෙලා ඒ වගේම ගුවන්විදුලියේ නිෂ්පාදකවරයෙකුට පත් වෙච්ච මහින්ද ආයුගම ගැන ඔහුට සුසාන භූමියේ සිහිවටනයක් ඉදිකර තබන්නට අවශ්‍ය නැහැ. ඔහු පිළිබඳ සිහිවටන අදත් මේ ගුවන්විදුලියේ වාතලයට මුසු වී ජනතාවට ඔහුව සිහිපත් කරනවා. මහින්ද අල්ගම ලියූ ශතාධික ජනප්‍රිය ගීත රාශියක් අපේ සමන්හි රැව් පිළිරැව් දෙනවා. ඒ රැව් පිළිරැව් දෙන ගීත අතුරින් එකකට දැන් අපි සවන් දෙමු. Yeah. දසහැවිරිදී දරුවෙකුව ගුවන්විදුලියට ආපු මේ පුංචි දරුවා ගුවන්විදුලියේ මහා දැවැන්තයින් වන කරුණාරත්න බේසේකර, ශ්‍රී රාජපක්ෂ, එච්.එම්. ගුණසේකර, ප්‍රභා රණතුංග, ආනන්ද සරත් විමලවීර ආදී දැවැන්තයන්ගේ ගුවන්විදුලියේ ළමයින්ට රචනා ලියමින් පටන් ගත්ත පිටපත් රචනය අවසන් කළේ ළමයින් උදෙසා ඊටාම විශිෂ්ට නාට්‍ය නිර්මාණය කරන පිටපත් ලියන නිෂ්පාදනය කරන ඉහළ මට්ටමේ ඉහළ ගණයේ ශිල්පියෙකු හැටියටයි. මහින්දාල්ගම ළමා රංගපීඨය ඉහළම තලයකට ගෙනීමට පුරෝගාමී වෙච්ච ඊටාම දක්ෂ නිෂ්පාදකවරයෙක්. දැනුම වැඩුම, චාරිකා, ළමා සංගීත සන්ධ්‍යාව, රන් රසදල්, රට රටවල ළමා ගී මහින්දාල්ගම නිෂ්පාදනය කළ ළමා වැඩසටහන් රාශියෙන් කිහිපයක්. ඔහු මුලින් ළමා ගීත ලිව්වත් ඔහු ඊටාම විශිෂ්ට ගායක ගායිකාවන්ට නන්දා මාලිනී පණ්ඩිත අමරදේව වැනි විශිෂ්ටයන්ට ගීත ලිවීමට නොබෝ කාලයකින් වාසනාව උදා කරගත්තා. ඔහුට ගීත ලිවීමේ මඟ පෙන්වුවේ අත්පොත් ලැබුවේ මදවලේ රත්නායකයන්. ඒ ගමන් මගේ ගිය මහින්දාල්ගම ළමාගේ පමණ 300කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කළ බවට ලේඛන මයිගාව තියෙනවා. දැන් මේ නන්දමාලි ගායනා කරපු ඡන්ද පඬුළු යට ගීතය බලනකොට මේක ඊටාම නවීකృత නැලවිල්ල. දරුවන් බිල්ලන්ට බය කරමින් ළමයින්ගේ එඩිතර භාවය ඔවුන්ගේ වීරත්වය අකාමකා දැමීමට ඇතැම් මව්වරුන් දැඩි කල්පනාවෙන් තොරව උත්සාහ ගන්නවා. ඔහු කියන්නේ මේ බිල්ලන්ට බය වෙන්න එපා පුතේ. කුඩා කල සිටම වීරත්වය හිතර ගන්න කියලා මේ ගීතයෙන් ඔහු අපිට ආයාචනා කරනවා. ඔහු විවිධ ආර්ය ගීත ලියපු කෙනෙක්. අපි ඒ ඔහුගේ ශෛලියේ ආර්ය වෙනස තේරුම් ගන්න පුළුවන් තවත් ගීතයකට සවන් දෙමු. මාධ්‍යයෙන් විද්‍යා විෂයයන් හැදෑරූ කෙනෙකු මෙවැනි ගීතයක් ලිවීමට දක්ෂකම් දක්වයි කියන එක ඔබට අදාහ ගන්නට පුළුවන්. ඔහු විද්‍යා විෂයන් ඉගෙන ගත්තාමදි වාට ඒ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරුවේ. එහෙම කෙනෙක් මෙවැනි වදන් වලක් කොහොමද පෙරගස්සන්නේ? හරියට මුතු පෙළ ඇමුණෝ වගේ ඊටාම ගැළපෙන උචිත යෝග්‍ය පද අමුණා වූ අපූර්ව මල්දමක් ගොතනවා. මේ වචන කෝෂය අපේ මේ සිරිපා අඩවිය ගැන හෝ අපේ රට ගැන මව්බිම ගැන ගීත රචකයන් විසින් ඉතාම බහුල වශයෙන් භාවිත කරපු වචන එකක්වත් ඔහු මේ ගීතයේදී භාවිත කරන්නේ නැහැ. හිතන්න මේ පටන් ගන්නම වචනය ස්වර්ණ ප්‍රදීපායමාන ප්‍රදීපයක් බඳු ප්‍රදීපයක් වැනි කියන එක තමයි ප්‍රදීපායමාන කියන්නේ ප්‍රදීපයක් බඳු. මෙවැනි මේ සකු වදන මේ ගීතයට එකතු කිරීමට ඔහුගේ වාග්ഘോഷය කතරම් පොහසත් තිබුණාද? ඒ වගේම ඔහු කියන මුළු ලොව තිලකායමාන මුළු ලොවට තිලකයක් බඳු තිලකායමාන කියන යෙදුම මේ ගීතයට පසුවත් කිසිම ගීත නිබන්ධකයකු ගීතයකට එකතු කරගන්නවා මම අහලා නැහැ. මෙය තමයි ගීත රචකයෙකු සතු වේතු වාචස්පති භාවය වාග් ප්‍රතිභාවය වචනයෙන් පොහසත් වීම වචනයෙන් පොහසත් කෙනෙකුට පමණයි තමන්ගේ පරිකල්පණයෙන් උපදින ඒ කවි සංකල්පනාව පදවලට හරවන්න පුළුවන් වෙන්නේ ඒ වදනිසුරු කෙනෙකුට පමණයි මේ නිසා මහින්ද අල්ගම පුංචි මේ මිනිසයා වදනිසුරු කෙනෙකු හැටියට අපිට මේ ගීතය ඔස්සේ හඳුන්වා දෙන්නට පුළුවන්. ඔහුගේ ගීත කලාව වෙනම හැදෑවිය යුතු විෂයක්, අධ්‍යයනය කළ යුතු විෂයක්. ඒවා ඒ වස්තු විෂය, පදමාලාව, ඒවා ඒ භාවිත කරන විරිත් මේ සියලු දේම වෙනම කතා කරන්න පුළුවන්, පරිවේශනා පවත්වන්න පුළුවන් විෂයයි. එවැනි ගැඹුරු විමසුමකට අපිට මේ පරිසතහනේ ඉඩ කඩ නැහැ. අපි තව ගීතයක් අහමු. මේ ගීතය සාමාන්‍යයෙන් මම ජනරන්ජන ගී පරිසරයන්ට තෝරගන්න ගීවලට වඩා වෙනත් විදිහේ ගීතයක්. ඒ කියන්නේ මේ ගීත නිබන්ධකයා වෙනුවෙන් මේ ගීත රචකයා වෙනුවෙන් මහින්ද අල්ගම වෙනුවෙන් ළමා පිටියේ ඊටාම විශිෂ්ට නිෂ්පාදකවරියකව සිටි සුනීතා වික්‍රමගේ මහත්මිය ලියපු මහින්ද අල්ගම වෙනුවෙන් වූ උපහාර ගීතයක් තමයි මේ වැඩසටහනට මම මීළඟට තෝරගත්තේ. සුනීතා වික්‍රමගේ ගැන කියනකොට තවත් විශේෂ සඳහනක් කළ යුතුමයි. ඒ තමයි සුනීතා වික්‍රමගේ ශිෂ්‍යාවක හැටියට මහින්දාල්ගම සමග ළමා පිටියට පැමිණි ලාබාල කෙනෙක්. ඇයත් මහින්දාල්ගම වගේම ළමා පිටියට සහභාගී වෙලා ඊට පස්සේ ළමා වැඩසටහන් නිෂ්පාදකවරියකව විශාල සේවයක් ගුවන්විදුලි ළමා පිටියට කරපු විශිෂ්ට කාන්තාවක්. ඒ බවත් අපි විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. මේ ගීතය සංගීතවත් කරේ රංජිත් බාලසූරිය, ගායනා කරන්නේ රෝහණ සිරිවර්ධන, ඉන්දීවරි ආර්යසිංහ, දර්ශන ප්‍රමෝද් ඇතුළු ළමා පිටියේ ගායක ගායිකාවන්. පෙළපෙති කුබුදමින් අද කොටා දී රොබ සරසවෝ වෙන පෙති කුමුදමින් අද මතා දීනොම සැරසමු Kutu සදා පදවත රැඳෙනු ඇත ඔබේ කරුණා ගුණය මුදු සිත නිහඬ වූ මිනිසා ඔබ මයයේ සොඳුරු මිනිසා නිහඬ වූ මිනිසා

චර්යාවක් දෙයින් අපිට අදා ගන්න පුළුවන්. පෙලින් පෙළ පෙති පුබුදමින් පද ගොතා ගීලොව සැරස වූ ශ්වේත අරවින්දයක් වූ කියලයි මහින්දාල්ගමෙන් හඳුන්වන්නේ. ශ්වේත අරවින්දයක් කියන්නේ අරවින්දයක් වුණාම එය නිර්මලයි. හැබැයි ශ්වේත අරවින්දයක් වුණාම එය වඩාත් නිර්මලයි. එවැනි වචනයක් පුද්ගලයෙකුට තමන් අසුරු කරලා කෙනෙකුගෙන් අසන්න ලබා ගන්නට පුළුවන් වීමම ඔහුගේ ජීවන චර්යාවේ විශිෂ්ටත්වය පෙන්වන කිරීමක්. ලෝකයේ දරුවන් Tamanගේ දූ දරුවන්සේ සලකා ඔවුන් යහමඟ යවන්නට නිතර වෙර දරුවා. ඔහුගේ කාර්යභාරය ඔහු ඊටක ඉෂ්ට සිද්ධ කළ මෙහෙවර මුළු මනින්ම මේ පද කිහිපය ඇතුලේ සුනීතා වික්‍රමගේ කැටි කළා කියනවා. මේ වැඩසටහන අවසන් කරන්න අපට ඔහු ගීතයක් ලියා ඉතිරි කර ගොස් තිබෙනවා. පුද්ගලයෙකුගේ ජීවන දැක්ම, ඔහු ජීවත් වූ විදිහ මේ සියල්ල කැටි කරලා ගීතයක් ලියලා තියලා මිය පරලොව යන්නට ලැබෙන්නේ කීයෙන් කී දෙනෙකුද? මහින්ද අල්ගම මහින්ද අල්ගම මේ ගීතය ලියා ආචාර්ය වික්ටර් රත්නායකට ගායනා කරන්නට සලස්වා මිය පරලොව ගියා. ඔහු කෙබඳු ජීවිතයක් ගත කළාද කියන එකට සාක්ෂි සියල්ල ඔහු විසින්ම පළමු සාක්ෂිකාරයා හැටියට මේ ගීතේ සටහන් කර තියෙනවා. මේ ගීතයේ සංගීතය නිර්මාණය කරන්නේ කරුණාරත්න ජයසිංහ ආචාර්ය වික්ටරත්නායකගේ හණි. Thank you. කුටි මාමිය යන මොහොතේ මාමිය යන මොහොතේ සංගවා පොඩි බඳ නැ කිසිවක් ඇස දල්වා බලන්න ළඟ ඇත්තේ මිනිසුන් පම පමයි හැම පන්තියේ එකට පුකත් අය ගේ දොර යානා කිනෙහෙත සත් හතරරියන පමණකි මා උරුමය එනමුදු හදවත මහා විසුමය හැර තබන්න කවුළුව මගේ කුටියේ මාමිය යන මොහොතේ මාමිය යන මොහොතේ සංගවා පොඩි බඳ නෑ කිසිවක් ඇස දල්වා බලන්න ළඟ ඇත්තේ මිනිස් කම පමණයි දරුවන් නැතිවුත් මට මෙලොවේ හැම පුතෙකුට දුවකට සිය වූයෙමි මැරෙන්න පිය නැති මා සයනය වට ඒ දූ දරු සෙනෙහස දනු දනු ඇත ඇරහවන්න කවුරුද මගේ කුටියේ මාගේ යන මොහොතේ මා මිය යන මොහොතේ සංගවා පොඩි බැඳ නෑ කිසිවක් ඇස දල්වා බලන්න මහලඟ ඇතුලේ මිනිස්සු අම පමණයි ඒ ගීතය ගැන මා ලොකු විවරණයක් කරන්නේ නැහැ. ඒ ගීතයේ පිළිබිඹු වන්නේ මයින්ඩ් ඇල්බම්. Thank you. සෞන්දර්යාත්මක ආනන්දයේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කරේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්කරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්ත නීගම්ගේ හම්පත්.